පිළිබඳව හොඳට අහලා සතුටු සිතුවිලි ටිකක් උපදවා ගන්නවට කියනවා ධර්ම ශ්‍රවණ මේ පිංකම්. ධර්ම දේශනා මේ පිංකම. ඒක ස්වාමින් වහන්සේටයි. ඒ ලෝකේ පවතින වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව පිළිබඳව නිවැරදිව දේශනා කරලා මම සතුටු සිතුවිලි ටිකක් ඇති කරගන්නවා. ඒතර පත්ති දාන පත්තානුමෝදනා. මමත් සතුටු වෙනවා. ඔයත් සතුටු වෙනවා. මේ ධර්මය ශ්‍රවණය කරලා සියලුම දෙනා සතුටු වෙනවා. ඒ සතුටු වෙනවා කියන්නේ ඒ පින බෙදා හදා ගන්නවා. එහෙනම් අපි මේ ධර්ම දේශනා මාලාවේ දැන් මේ වෙනකොට ධර්ම දේශනා රාශියක් සිදු කරලා තියෙනවා. මේ වෙනකොට අපි දේශනා කරනු ලබන්නේ නාම රූප පරිච්ඡේද ඥානයේ පිළිබඳව. නාම සිත හා සිතුවිලි වලට නාම කියනවා. රූප සතර මහා ධාතු වලට රූප කියනවා. මේ පිළිබඳව පිරිසිදුව දැනගන්නා වූ නුවණට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි. මේ ඥානෙ උපදින්නේ සම්මර්ෂණ ඥානයට පස්සේ. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද චතුරාර්ය සත්‍ය කර්මය හා පුනර්භව ආදී මේ අතිශය ගැඹීර ධර්මයන් විභාග කරලා බලනවා. බෙදලා වෙන් කරලා බලනවා. පරීක්ෂා කරලා බලනවා. ඒකට කියනවා සම්මර්ෂණ ඥානෙ. ඒ බැලීම තුළ අපට එනවා අපේ නුවණක්. ඒ නුවණට කියනවා සම්මර්ෂණ ඥානය. ඒ සම්මර්ෂණ ඥානය තුළ ඊගාවට එන්නේ නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා පිරිසිදුව දැනගන්නා වුණොත්. මේ දේශනා මාලාවේ මේ වෙනකොට අපි එතන ඉන්නේ. ඒ නිසා ඔයත්තන්ට උපදවා ගන්න පුළුවන්. හොඳට අහන්න. රූප පිළිබඳව දේශනා පසුගිය දේශනාවල තියෙනවා. අද දේශනා කරන්නේ නාම රූප පිළිබඳව. ඒ නාම රූප පිළිබඳව අපිට අවබෝධ කරගන්න, තේරුම් ගන්න කරුණු 201ක් අපි ගන්නවා. ඒ 201න් මේ වෙනකොට 20ක් විතර අපි දේශනා කරලා තියෙනවා. ඒක පසුගිය දේශනාවලින් අහන්න. අද දේශනා කරනවා මේ මොහොතේ මේ ධර්ම දේශනාව තුළ පැහැදිලි කරනවා එන් ඉදිරියට. අපි දන්නවා අපේ ශරීරයේ දොරවල් 6ක් තියෙනවා. ශරීරයේ දොරවල් 6ක් තියෙනවා. ඇස එක දොරක්. ඇයි මේකට දොර කියන්නේ? බාහිර රූප මේකෙන් ඇතුල් වෙනවා. ඒ නිසා මේකට දොරක් කියනවා. චක්කු ద్వාර. චක්කු කියන්නේ ඇස. ద్వාර කියන්නේ දොරක්. ඇස නැමැති දොරක් අපේ ශරීරයේ පිහිටලා තියෙනවා. සෝත ద్వාර සෝත කිව්වේ කනට. ద్వාර කිව්වේ දොරට. කන නැමැති දොරක් තවත් තියෙනවා. ඒකෙන් ඇතුල් වෙන්නේ ශබ්ද. ගානද්්වාර නාසය ඒකත් දොරක්. ඒ දොරෙන් ඇතුල් වෙන්නේ බාහිර ගඳ සුවඳ. ජීවහද්්වාර දිව ඒකක් දොරක්. ඒක විවෘත කළාම ඒකෙන් ඇතුල් වෙන්නේ රස. කායද්්වාර ශරීරය ඒකෙන් ඇතුල් වෙන්නේ සීත උෂ්ණ දෙක ශරීරයට දැනෙන මනෝද්වාර මනස විඥානය සිත ඒකට ඇතුල් වෙන්නේ බාහිර අරමුණු අරමුණු දෙකයි ගන්න තියෙන්නේ නාම හා රූප කියන එක නාම කිව්වේ සිත හා සිතවිලි වලට අනිත් ඒවා සියලුම දේවල් රූප හෙවත් සතර මහා ධාතු හෙවත් සුද්දාෂ්ටක කලාප මනසින් ගන්න එච්චරයි එතකොට ద్వාර හයක් අපේ ශරීරයේ තියෙන බව අපිට පැහැදිලිවම දැනගන්න විතරක් නෙමෙයි දැකගන්නත් පුළුවන්. අධ්‍යාත්මික වශයෙන් කෙනෙක්ගේ ගත්තත් ওই දොරවල් හය තියෙනවා. බාහිර කෙනෙක්ගේ ගත්තත් ওই දොරවල් හය තියෙනවා. එහෙනම් ওই දොරවල් හයෙන් පහක් අයිති වෙන්නේ රූපයට. රූප කිව්වේ රුප්පණේ හේවත් වෙනස් වෙනවට රූප කිවා. රූප කිව්වේ සතර මහා භූතයන්ට. එතකොට අපි චක්කු ద్వාරය කියන ඒක සම්මුතියක් ඒක අපි අයින් කරනවා. ඇයි? චක්කු ద్వාරය කිව්වේ සතර මහා භූතයන්ට නම් අපි සත්‍යම ගන්නවා. ඇයි අපි ඇස කියලා ගන්නෙ? ඇස කියලා ගත්තොත් වැරදියි. වැරදි නිසා අපි සත්‍ය ගන්නවා. පරම සත්‍ය. යථාර්ථය. ඒ භූතයන්ගේ සත්‍ය දකිනවා. භූතයන්ගේ සත්‍ය දකින්න ඇහැ තුලින් බෑ. ඇහැ සකස් වෙලා තියෙන දේ තුලින් දකින්න ඕනේ. එතකොට ඇහැ සකස් වෙලා තියෙන්නේ මොන වෙයින්ද? සතර මහා භූතයන්ගෙන්. ඒ නිසා ඒකට රූප කියනවා. එහෙනම් අපි ඇස කිව්වොත් සම්මුතියේදී අපි ඇස කියලා කතා කරනවා. ඒකට හේතුව තමයි ඇස කිව්වහම තමයි කෙනෙක් දන්නේ. මගේ ඇසට මොනවා හරි රොඩු කෑල්ලක් වැටිලා කෙනෙකුට කියන මේක බලන්න කියලා. එතනදී අපි කතා කරන වැස කියලා. හැබැයි ඒ වැටිච්ච රොඩු කෑල්ලත් සතර මහා ධාතුන් ඇසත් සතර මහා ධාතු හැටියට දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න පුළුවන් නම් අපි රූපය දකිනවා. ඒ තමයි සත්‍ය. අපි අර ගත්ත සිතුවිල්ල කලින් ඇස කියන එක වැරදි සිතුවිල්ලක්. එයි ඒක පෙන්වන්නේ සම්මුතිය, හෙවත් ප්‍රඥප්තිය. සම්මුතිය කියන්නේ ප්‍රඥප්තිය කියන්නේ පනව ගත්ත දෙයට. දැන් මේක මල් වාස් එකක්. නමුත් මල් වාස් එකක් මෙතන නැහැ. මේක ස්ටෝල් එකක්. ස්ටෝල් එකක් මෙතන නැහැ. හැබැයි සම්මුතියෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් බෙදුවොත් තියෙන්නේ සතර මහා ධාතුන්. නමුත් අපට ඇහැට පේන්නේ සම්මුති වශයෙන් ස්ටෝල් එකක් තියෙනවා. සම්මුති වශයෙන් මල් පොච්චයක් තියෙනවා. සම්මුති වශයෙන් දැහැත් තට්ටුවක් තියෙනවා. ඒ වගේම සම්මුතියෙන් ගත්තොත් ඇහැක් තියෙනවා. හැබැයි පරමාර්ථයෙන් ගත්තොත් ඇහැක් නැහැ. ඇහැ හැදිලා තියෙන දේ හොයාගත්තොත් ඇහැක් දකින්නේ නැහැ. දර්ශනය නිවැරදි වෙන්න නම් සත්‍ය දකින්න ඕනේ. වැරදියට දකින තාක්කල් පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒකට කියනවා මිත්‍යා දිට්ඨි කියලා. වැරදියට දකිනවා. මිත්‍යා කියන්නේ වැරදි. දිට්ඨි කියන්නේ දකිනවා. සම්මා දිට්ඨි කියලා වචනයක් අහලා තියෙනවා. නිවැරදිව දකිනවා. නිවැරදිව දකින්න නම් සම්මුතියෙන් එහා පැත්තට යන්න වෙනවා. නිවැරදිව දකින්න. යහපත්ව දකින්න. ඒ සම්මා දිට්ඨි. ඒතොර සම්මා දිට්ඨියෙන් දකිනවා නම් ඇහැ දකින්න ඕනේ සතර මහා ධාතු හැටියට. එතකොට සතර මහා ධාතුන් හඳුනගන්න වචනයක් දීලා තියෙනවා ඒකට කිව්වා රූප කියලා. ඒ ඇහැ හඳුනගත්තේ යම් සිතකින්. සිතක් නැතුව හඳුනගන්න බෑනේ මේක ඇහැ මේක කන මේක නාසය මේක දිව මේක ශරීරය ආදි වශයෙන් හඳුනාගන්නේ සිතින්. සිතට කිව්වා නාම කියලා. දැන් ඇස සතර මහා ධාතුන් ඒක හඳුනාගත්ත සිත නාම සතර මහා ධාතුන් වලට කිව්වා රූප කියලා හඳුනාගත්ත සිතට කිව්වා නාම කියලා ඒ පිරිසි ඒ පිළිබඳව පිරිසිදුව දැනගන්නා නුවණට කිව්වා නාම රූප පරිච්ඡේද ඥානය නාම රූප පිරිසිදුව දැනගන්නා උනුවණ ඒක ඕනි ඒක නැතුව ඉදිරියට යන්න බෑ අපි යන ගමනක් තියෙනවා ඒ ගමන අපි කෙලවර කරන්න ඕනේ. සංසාරේ අනාදිමත් කාලයක් මේ ගමන ආවේ ওই ටික බෙදා ගන්න බැරි වුණා. වෙන් කර ගන්න බැරි වුණා. කොටස් කර ගන්න බැරි වෙච්ච නිසා අපි එකක් හැටියට ගත්තා. ශරීරයක් හැටියට ගත්තා. ඒ තුල මමත්වයක් දාගත්තා. මම කියලා දාගත්තා. මගේ කියලා දාගත්තා. මට අයිති කියලා දාගත්තා. ඒක වැරදි. එහෙනම් නිවැරදි වෙන්න නම් පළමුවෙන් අර නාම රූප පරිච්ඡේද පිරිසිදුව දැනගන්න නාම රූප දෙකක් තියෙන්නේ. එහෙනම් චක්කුද්්වාරය බෙදලා බැලුවොත් හඳුනාගත්ත සිත නාමයයි ඒ ඇස රූපයයි. ඊට වඩා දෙකක් නැහැ. කන සතර මහා ධාතු වේවා සුද්දාෂ්ටක කලාපේ. එහෙම තීරණය කළේ කොහෙන්ද? මනසින්, සිතින්. සිත නාම ධර්මයක්. නාම ධර්ම කියන්නේ අතින් අල්ලන්න බෑ. ස්පර්ශ වෙන්නේ නාම ධර්මය. අතින් අල්ලන්න බෑ. ඇහැට දකින්න බෑ. හැබැයි තියෙනවා. එහෙනම් සිතක් හා සිතුවිලි කියන එක අපේ ශරීරයත් එක්ක බැඳිලා තියෙනවා. ශරීරය ටයිටි එකක් තමයි කන. ඒකට කියවා සෝතද්්වාරය. ద్వාර. එතකොට ඒ දොරෙන් ඇතුල් වෙන්නේ මොනවද? ශබ්ද. වෙන කිසි දෙයක් ඒ දොරෙන් ඇතුල් කරන්න බෑ. රූප ඇතුල් කරන්න බෑ කණෙන්. ගඳ සුවඳ ඇතුල් කරන්නත් බෑ. රස ඇතුල් කරන්නත් බෑ. සීත උෂ්ණ ඇතුල් කරන්නත් බෑ. කණෙන් හෙවත් සෝතද්්වාරයෙන් ඇතුල් වෙන්නේ ශබ්ද. හැබැයි සෝතද්්වාරයේ ద్వාරයේ දොරක් එහෙනම් සෝත කිව්වේ කන හැබැයි කන කියන එක වැරදි. කන කියන එක සම්මුතියක්. අපි කතා කරන මගේ කනට මෙන්න මොකෙක්ද රින්ගුවා වගේ කියලා සතෙක් රින්ගුවා වගේ කියලා. එතනදී අපි කන කියලා කතා කරනවා ඒ සම්මුතියේදී. පරමාර්ථයට ගියාම මනසින් දකින්න එපා කනක් හැටියට. එහෙන් දකින්න කනක් හැටියට. කමක් නැහැ. ඒක සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. හැබැයි මනසින් දකින්න ඕනේ. මොකද ලෝකයේ දර්ශන දෙකයි මීට කලින් මම කියලා තියෙනවා. ලෝකයේ දර්ශන දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා. අනිත් එක මනසින් දකිනවා. එහෙන් දකිනදී වැරදි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සම්මුති වශයෙන් එහෙන් දකිනවා. හැබැයි නිවැරදි දැක්ම නම් මනසින්. මනසින් දැකීම තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. නිවැරදිව මනසින් දැකීම. එහෙනම් කන බාහිර ශබ්ද. ତොර බාහිර ශබ්දයක් මේ සෝතද්්වාරයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා මේකට සෝතද්්වාර කියනවා. ඒ කන පිළිබඳව දැනගන්න සිතට කිව්වේනේ. සිතින් තමයි දැනගත්තේ කන කියලා. එහෙම නැත්නම් සෝතද්්වාරය කියලා. ඒ දැනගත්ත සිතට කියනවා නාම කියලා. දැන් බලන්න නාම රූප දෙකක් නැද්ද කියලා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒක තමයි සත්‍ය. කනකුත් නැහැ, කන දිහා බලන කෙනෙකුත් නැහැ. තේරෙනවද? කනක් හා කන දිහා බලන කෙනෙක් ඉන්නවා ගත්තොත් අපි සම්මුතිය තුළ හිර වෙනවා. පරමාර්ථ ධර්මයන් අවබෝධ කරන්න බෑ. කන කියන එක සතර මහා ධාතුන් ඒ පිළිබඳව දැනගත්ත සිත නාම කියලා ගත්තොත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය දකින්න අපි. යථාර්ථය දකින්න, සත්‍යය දකින්න. ගැඹුරු ඉදහම හැබැයි උත්සාහ කරන්න, පුළුවන් තේරුම් ගන්න, අවබෝධ කරන්න පුළුවන්. අපි හැමදාම එක තැන හිර වෙලා ඉන්න ඕනේ නැහැ. අප මිනිස්ය වශයෙන් ඉපදුනේ උසස් වූ මනසක් ඇතිව. තේරෙනවද? මේ ධර්මය අවබෝධ කරගන්න ඔයයන්ට පුළුවන්. ආවරණ තුනකින් වැහිලා නැහැ. කර්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ කියන ආවරණ තුනෙන් වැහිලා නැති ඕනම කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. කර්ම ආවරණ කියලා කියන්නේ ආනන්තරිය පාප කර්ම කරපුවාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මව මරනවා, පියා මරනවා, බුදුරජාණන් වහන්සේගේ ලේසල වෙනවා රාතන් වහන්සේ ඝාතනය කරනවා සංඝ බේද කර්මය කරනවා මම දන්නවා ඒ අය කවදාවත් මේ ස්ටුඩියෝ තුලට එන්නේ නැහැ එන්න බෑ කට්ටියට ඒ කර්මාවරණ එයාලා කර්ම කරලා තිනවා විපාකාවරණ විපාකයෙන් වැහිලා තියෙන අයටත් මේ ධර්මය අවබෝධ කරන්න බෑ මොනවද විපාකයෙන් වැහිලා තියෙන්නේ මනුස්ස භාවයක් ලැබලා තියෙන මන්ද බුද්ධිකයි එයාලට මේ ධර්මය තේරෙන්නේ නෑ. ඒ විපාකයක් විඳිනවා එයාලා පෙර භවයේ කරපු කර්මවල. එයාලටත් මේ ධර්මයේ තේරෙන්නේ නෑ. ක්ලේශාවරණ. සිත කෙලසිලා තියෙනවා. සිත අපිරිසිදු වෙලා තියෙනවා. සිත දූෂ්‍ය වෙලා තියෙනවා. සිත කිලිටි වෙලා තියෙනවා. ඒ තමයි විවිධ දික්ටි, විවිධ මත, වෙන ඇදහිම්, වෙන පිළිගැනීම්, වෙන රුත බෞද්ධ දර්ශනයට බැහැරව තුනුරුවන්ගෙන් බාහිරව යම් කෙනෙක් යම් දෙයක් විශ්වාස කරලා ඒ තුල Taman හිර වෙලා ඉන්නවා ඒකෙන් ගැලවෙන්න සූදානම්ම නැහැ. ඒක ක්ලේශ ආවරණය. තේරෙනවද? ඒතකොට ඔය ඇත්තු නෑ. ඔය ඇත්තු තුනුරුවන් සරණ ගිය පිරිසක්. බෞද්ධ දර්ශනය පිළිබඳව විශ්වාසයක් ගොඩනගාගත්ත පිරිසක්. එහෙනම් ඔය ඇත්තන්ට කර්මාවරණත් නැහැ. ඒතකොට විපාකාවරණත් නැහැ. ක්ලේශාවරණත් නැහැ. ආවරණය කියන්නේ වහනම. දේ තුනෙන්ම වහලා නැහැ නේද ඇත්ත. එහෙනම් මේ ධර්මයේ තේරෙනවා. හැබැයි උත්සාහ ගන්නට. වෑයම් කරන්නට. වෙර වඩන්නට. මහන්සි ගන්නට. අද කල යුත්ත අද කරන්න ඕනේ. හෙටට කල් දාන්න එපා. එහෙනම් මම කියන ධර්මයේ ගැඹුරුයි. හැබැයි හොඳින් ශ්‍රවණය කළොත් තේරෙනවා. පුළුවන් තරම් සරලවයි කියන්නේ. නාසය කියන එක දන්නවා මොකද්ද කියලා. සම්මුතියෙන් නාසයක් කිව්වට නාසයක් කොතන නැහැ. තියෙන්නේ සතර මහා ධාතු. එතකොට අපි ගානද්්වාරය. නාසයට කියන්නේ ගානද්්වාරය පාලිය. ద్వාර කියන්නේ දොරක්. නාසය නැමැති දොරෙන් ඇතුල් වෙන්නේ මොනවද? ඒකෙන් ශබ්ද ඇතුල් වෙන්නේ. රූප ඇතුල් වෙන්නේ නැහැ. ගන්ධ සුවඳ විතරයි ඇතුල් වෙන්නේ. වෙන කිසි දෙයක් ඒකෙන් ඇතුල් කරන්න බෑ. එහෙනම් ගානත් ద్వාරේ කියන එක දැනගත්තේ නාසය කියන එක දැනගත්තේ සිතින්. සිතට කිව්වා නාම කියලා නාසය හෙවත් ගාන ద్వාරයට කිව්වා රූප කියලා. ඊට වැඩි දෙයක් හම්බෙන්නේ නැහැ නේද නාසයෙන් බැලුවත්. ඒතර කනෙන් බැලුවත් නාම රූප දෙකක් හැර වෙන දෙයක් හම්බුන්නේ නැහැ නේද? චක්කුද්්වාරයෙන් බැලුවත් නාම රූප දෙකක් හැර වෙන දෙයක් හම්බුන්නේ නැහැ නේද? නෑ හම්බෙන්නේ නැහැ. කොහෙන් බැලුවත් හම්බෙන්නේ ඇයි? ලෝකේ එච්චරයි තියෙන්නේ. ඊගාට තියෙනවා චිව්වද්්වාරය. චිව්වද්්වාරය කියන්නේ දිව. ඒකෙන් රූප, ශබ්ද, ගන්ධ ඇතුල් කරන්න බෑ. ඇතුල් කරන්න පුළුවන් රස විතරයි. දිවට දැනෙන්නේ රස. ඒ ජීව ద్వාරය සතර මහා භූතයන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒකට කිව්වා රූප කියලා. ඒ දිව කියලා දැනගත්තේ මොකෙන්ද? සිතින්. සිතට කිව්වා නාම කියලා. එතකොට දිවෙන් ගත්තත් දෙකයි තියෙන්නේ. නාමයයි රූපයයි. කාය ద్వාරය. කාය කිව්වේ ශරීරයට. ద్వාරය දොරක්. මොනවද ඇතුල් වෙන්නේ? සීත උෂ්ණ දෙක. වෙන දෙයක් ශරීරයෙන් දැනගන්න බෑ. ශරීරයට සීතල දැනෙනවා, ශරීරයට උෂ්ණය දැනෙනවා. ඒ සීත උෂ්ණ දෙක ශරීරයට දැනෙනවා, දැනෙන්නේ හැබැයි සිතට. සිතට කිව්වා නාම කියලා, ශරීරයට කිව්වා රූප කියලා. ඇයි රූප කිව්වේ? සතර මහ භූතයෝ නිසා රූප කිව්වා. ශරීරය මම නෙමෙයි. සතර මහ භූතයෝ. ඒ නිසා රූප කිව්වා. එතකොට සිතට කිව්වා නාම කියලා. දැන් එතකොට මේ දොරවල් පහක් ගත්තා අපි තව දොරක් තියෙනවා මනෝද්වාරය. ඒ ඇවිල්ලා මනස, සිත, විඥානි. ඒකෙන් මොනවද ඇතුල් වෙන්නේ? ඒකෙන් ඇතුල් වෙනවා බාහිරින් දකින දේ හා තමන්ගේ සිත තුළ තියෙන වේදනා, සංඥා, සංස්කාර කියන ධර්මයන්. නාම රූප දෙකක් තමයි ඒත් මනෝද්වාරයට ඇතුල් වෙන්නේ. මනෝ මනස ద్వාරය දොරක්. බාහිර අරමුණු ඇතුල් වෙනවා. එහෙනම් එතනින් ගත්තත් මනස හා බාහිර රූප ගත්තොත් නාම රූප. විඳපු වේදනාවක් හඳුනාගත්ත දෙයක් හෝ සිතේ බලවත් වෙච්ච ස්වභාවයක් ගත්තොත් නාමයේ නාමයට එක්ක සම්බන්ධ වෙනවා. දැන් එතකොට ద్వාර හයක් අපි බෙදුවා. ద్వාර හයක් බෙදුවාම නාම රූප දෙකෙන් බැහැරව යමක් හම්බුන්නේ නැහැ නේද? නැහැ. හම්බෙන්නේ නැහැ. ඇයි? වෙන දෙයක් ලෝකේ නැහැ. තේරෙනවද හොඳට? තේරෙන්නේ නැද්ද? අමාරුද තේරුම් ගන්න? තේරුම් ගන්නට උත්සාහ ගන්න පුළුවන් ඈ. සම්මා වායාම කියන්නේ ඒකයි. උත්සාහ ගත්ත තරමට අවබෝධ වෙනවා. මෙච්චර කාලයක් අපිට අවබෝධ කරගන්න බැරි වුණේ උත්සාහවන්තුන් නැති නිසා. සම්මා වායාමයේ තියෙන දුර්වලකම නිසා. මේ භවයේ මේ වයසටත් ඇවිල්ලා අපි ඒ උත්සාහවන්ත උනේ නැත්තම් ඒ පාඩුව සිද්ධ වෙන්නේ අපට. තථාගතයන් වහන්සේට පාඩුවක් නැහැ. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තථාගතයන් වහන්සේ නිවනින් සැනසුණා. අපට මේ මඟ කියලා දුන්නා. අපිත් වෑයම් නොකළොත් වෑයම් කළොත් අපටත් ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවැරදි මඟ අපට යන්න පුළුවන්. හැබැයි වෑයම් නොකළොත් මේ භවයත් අපට වර්ධිනවා. නෑ ලබාගත් මනුස්ස ජීවිතේ අර ආවරණ තුنين වැහිලත් නෑ. එහෙනම් ලබා ගන්න උත්සාහ ගන්න. උත්සාහ කරන්න පුළුවන්. ඒ ద్వාර 6. එතකොට ద్వාර 6න් පහක් රූප වලට අයිති වෙනවා. එකක් නාමයට අයිති වෙනවා. මනෝද්්වාරයේ විතරයි. ద్వාර 6යි. මේ ద్వාර 6ෙන් ඇතුල් වෙන දේවල් තියෙනවා. එහෙන් ඇතුල් වෙන්නේ රූප. වෙන දෙයක් නෙමෙයි. කනෙන් ඇතුල් වෙන්නේ ශබ්ද, ඒ ශබ්ද රූපය. ඒකට කියන්නේ රූප කියලා. එයි ශබ්දයක් නිර්මාණය කරන්න හදන්න සතර මහා ධාතු තමයි සම්බන්ධ වෙන්නේ. ගඳ සුවඳක් නිර්මාණය කරන්නත් හේතු වෙන්නේ සතර මහා ධාතුන්. රසයක් නිර්මාණය කරන්න ආහාරයක් නිර්මාණය කරන්න හේතු වෙන්නේ සතර මහා ධාතුන්. සීත උෂ්ණ දෙකක් නිර්මාණය කරන්නත් හේතු වෙන්නේ සතර මහා ධාතුන්. එහෙනම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඒ සියල්ල ගත්තත් රූපය. මනසින් ගත්තොත් රූපයක් පිළිබඳව ගත්තොත් රූප වේදනා සංඥා සංකාර ගත්තොත් නාම තේරෙනවද කියන්නේ එහෙනම් බාහිරින් ගත්තත් තියෙන්නේ නාම රූප දෙකක් මේ පිරිසිදුව දැනගන්න මේ නුවණ ඊගාවට තියෙන විඥාන හයක් විඥාන කියතින හයක් විඥානය කියන්නේ අරමුණ දැනගන්න මේක මල් වාස් එකක් කියලා දැනගත්තේ විඥානේ. දහත් තට්ටුවක් කියලා දැනගත්තේ විඥානේ. බුදු පිරිමි කියලා දැනගත්තේ විඥානේ. මල් වට්ටිය කියලා දැනගත්තේ විඥානේ. හැබැයි ප්‍රඥාවෙන් නෙමෙයි. විඥානේ. සංඥාවෙන් හඳුනා ගන්නවා. විඥාණයෙන් දැනගන්නවා. ප්‍රඥාවෙන් අවබෝධ කරනවා. හැබැයි ඔක්කොම ඉන්නේ සිතේ. සංඥාව කියන්නේ හඳුනා ගන්න. මේක රතු, මේක රෝස, මේක කොළ පාට, මේක සුදු පාට. වර්ණ වශයෙන් හඳුනාගන්නේ සංඥාවෙන්. තේරෙනවද කියන්නේ? උදාහරණයක් කියන්නම්. සංඥාවයි විඥානයයි ප්‍රඥාවයි වෙන් වෙන් වශයෙන් තේරුම් ගන්න. කුඩා දරුවෙක් මිදුලේ සෙල්ලම් කරනවා. කුඩා දරුවෙක් සෙල්ලම් කරනවා මිදුලේ. මිදුලේ සෙල්ලම් කරනකොට කුඩා දරුවෙකුට දිලිසෙන යමක් අහුම් වෙනවා. මේ දිලිසෙන දේ දරුවා අතින් ගන්නවා. දරුවා මේක දන්නේ. දිලිසෙන නිසා අතට ගත්තා. අම්මා ඕක දැක්කා. දැකලා දරුවාගෙන් ඕක ඉල්ලනවා. ඉල්ලලා අම්මා බලනවා මේක අරගෙන. මේක රත්තරන් පාටයි. බරකුත් තියෙනවා. මේක රත්තරන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. තේරෙනවද කියන එක? මේක හම්බ වෙනවා රත්තරන් බඩු හැදෙන පුච්චලයකට. එයා අතට යනවා. එයා දන්නවා මේක රත්තරන්ද නැද්ද? රත්තරන් නම් මේකේ වටිනාකම කොච්චරද? මේකේ බර කොච්චරද? ඔක්කොම එයාට කියන්න පුළුවන්. රත්තරන් බඩු හැදෙන පුච්චලයට කියන්න පුළුවන්. අම්මා දැනගත්ත මේක රත්තරන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දරුවා හඳුනාගත්ත විතරයි. දරුවට ඇති උනේ සංඥාව. අම්මට ඇති උනේ විඥානය. රත්තරන් බඩු හද බඩු හදන පුච්චලයට ප්‍රඥාව. තේරෙනවද මං කියපේක? හැබැයි ඔය කරුණු තුන මේන්න එකම සිටේ. එතකොට අපි සංඥාව තුලත් ඉන්නවා විඥානය තුලත් ඉන්නවා හැබැයි ප්‍රඥාවට තාම ආවේ නෑ. රෝස පාට සංඥාව. මල කියලා ගත්ත විඥානේ. සතර මහා ධාතු කියලා ගත්තා නම් ප්‍රඥාවෙන්. තේරුම් ගන්න යථාර්ථය. තේරෙනවද මං කියපේක? වර්ණය ගත්තේ සංඥාවෙන්. රෝස පාට, කොළ පාට, රතු පාට. රෝස මල් කියලා ගත්තේ විඥානේ. සතර මහා ධාතු කියලා ගත්තා. ප්‍රඥාවෙන්. සත්‍යයටම ආවා. තේරෙනවද කියපේක? එහෙනම් අපේ සිත තුල තියන් සිත තියන්න ඕනේ සත්‍ය තුලයි. මොකද්ද තියෙන්නේ? මල් වට්ටියක් තියනවද? සතර මහා ධාතු තියනවද? සංඥාවෙන් ගත්තොත් වර්ණය විඥාණයෙන් ගත්තොත් මල් වාසික ප්‍රඥාවෙන් ගත්තොත් ආ එහෙනම් එච්චර තමයි ලෝකෙ තියෙන්නේ. එහෙනම් විඥාණය ඇසයි රූපයයි නිසා හටගන්න එකක් විඥාණය. කාටවත් කියන්න බෑ ඒක එහෙම නෙමෙයි කියලා. කනයි ශබ්දය නිසා හටගන්න එක එක විඥානයක් සෝත විඥානය. විඥාන හයයි. නාම ධර්මයක්. නාම ධර්මයක්. හැබැයි මේ නාම ධර්ම උපදිනේ රූප ධර්ම දෙකක් හින්දා. ඇසයි රූපයයි නිසා එක විඥානයක්. කනයි ශබ්දය නිසා එක විඥානයක්. නාම ධර්මයක්. මේ රූප ධර්ම දෙකක් නිසා නාම ධර්මයක් උපදිනවා. නාසය ගන්ධයයි නිසා ගඳ දැන ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. ඒ සිත නාම ධර්මයක්. නාසයයි ගන්ධයයි රූප ධර්මයක්. රූප ධර්ම දෙකක්. තේරෙනවද? දිවයි රසයයි රූප ධර්ම දෙකක්. ඒ පිළිබඳව හැදෙන සිත නාම ධර්මයක්. ඒ සිත හැදුනේ අර ධර්මතා දෙක නිසා. ඒ රූප ධර්ම දෙකක් නිසා ඒ නාම ධර්මයක් හැදුනා. කාය රූප ධර්මයක්. බාහිර පහස රූප ධර්මයක්. දෙක නිසා හැදෙනවා සිතක්. සීතලක් අතර දැනුණොත් විතරයි සීතලයි කියලා කියන්න පුළුවන්. දැන් මේ අවස්ථාවේ ස්ටුඩිය ඇතුලේ සීතලයි. ඒ සීතල ශරීරයට දැනෙනවා. දැන් සීතලයි. මේකෙන් එළියට ගියාම දැනෙන්නේ රස්ටි. එතකොට රස්නේ කියනවා. කොහාටද දැනුනේ? ශරීරයට. හැබැයි සිතින් දැනගත්තේ. නේද? දැනගත්ත සිත නාමයයි. ශරීරයයි පහසයි සතර මහා ධාතු හේවත් රූපයි එහෙනම් නාම රූප දෙකක් නේද තියෙන්නේ. ඒතර විඥාන හයම නාම ධර්ම. මනස අරමුණු ඒ නිසා මනෝ විඥානි. නාම ධර්මයක්. ඒතර විඥාන හයම ඇයි රූපය නිසා හටගන්නෙත් නාම ධර්මයක්. කනයි ශබ්දයයි නිසා හටගන්නෙත් නාම ධර්මයක්. නාසයයි ගන්ධයයි නිසා හටගන්නෙත් නාම ධර්මයක්. දිවයි රසයයි නිසා හැදෙන රස දැනගැනීමේ සිතත් නාම ධර්මයක්. කයයි පහසයි නිසා හැදෙන සිතත් නාම ධර්මයක්. මනසයි අරමුණුයි නිසා හැදෙන මනෝ විඥානයත් නාම ධර්මයක්. නාම ධර්ම කීයක් තියෙනවද එතකොට? හැබැයි ওই නාම ධර්ම මම කියලා දාගත්තා. ඇයි? බලන්නේ මම. නෑ. හැදෙන්නේ සිතක්. බලන කෙනෙක් ඔක ඇතුලේ නෑ. පෙනෙන කෙනෙක් ඕක ඇතුලේ නැහැ. දකින කෙනෙකුත් ඕක ඇතුලේ නැහැ. නාම ධර්මයක් උපදිනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතුඵල හේතුන්ගෙන් සකස් වෙන ඵල ධර්මයන්. එහෙනම් විඥාන හයම <coughs> නාම ධර්ම. කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයක්. ස්පර්ශ හයක් තියෙනවා. අහලා තියෙනවද? චක්කු සම්පස්ස. චක්කු කියන්නේ ගෝචර වෙන්නේ රූප. දෙක නිසා උපදින සිත. චක්කු විඥාන. කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ස්පර්ශය නොනොත් අපිට දැක ගන්න බෑ. අපි දකිනවා කියන්නේ ස්පර්ශ වුණාට පස්සේ තමයි දකින්න පුළුවන් නැත්නම් දකින්න බෑ. ස්පර්ශ වෙන්න ඕනේ දකින්න. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට කරුණු තුන එකතු කළ දුන්නේ ස්පර්ශයයි. උදාහරණයක් කියනවා මීට කලින් කිව්වා. තේ වතුර එකක් හදාගන්න ටී බෑග් එකක් තියෙනවා. සීනි ටිකක් තියෙනවා. උතුරන වතුර තියෙනවා. තුන් පැත්තක තියෙන්නේ. කඩේට ගියාම එහෙම දෙනවා. උතුරන වතුර ටික තියෙනවා, ටී බෑග් එකක් තියෙනවා, සීනි ටිකක් තියෙනවා. දැන් තේ එකක් වෙන්න නම් මොකද කරන්න ඕනේ? ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වෙන්න ඕනේ. ද්‍රව්‍යයන් තුන එකට ස්පර්ශ වෙන්න ඕනේ. වෙන් වෙලා තියෙන තාක්කල් තේ එකක් හදන්න බැහැ. පිළිගන්නවා නේද? එහෙනම් මේ කරුණු තුන මේ ද්‍රව්‍යයන් තුන එකතු වෙච්ච තැන ස්පර්ශයයි. ස්පර්ශ වුණා ද්‍රව්‍යයන් තුන එකට. එතකොට තේ එකක්. ඒ ස්පර්ශය සිතට දැනෙනවා හැදෙනවා සිතක්. රසයි තේ එක. හැදුනේ සිතක්. ඒ නාම ධර්මයක්. පැහැදිලිද කියන ඒවා. තේරෙනවද කියන ඒවා. එහෙනම් ස්පර්ශය මේක හරි සියුම් ධර්මයක්. මේක තේරුම් ගත යුතුම ධර්මයක්. මේ ස්පර්ශය තමයි අපිව මුලා කරන්නේ. ඒ කියන්නේ අපි බලනවා කියන වැරදි මානසිකත්වයට දාන්නේ මේ ස්පර්ශය විසින්. මේක ස්පර්ශයක් කියන එක දකින්නේ මම බලනවා කියලා ගන්නවා. වැරදි. මම අහනවා කියලා ගන්නවා. කනට ශබ්ද ස්පර්ශ වෙන බව දන්නේ දකින්නේ. යථාර්ථය දැකීම නාම රූප වෙන් කරගන්න පුළුවන්. නාසයේ ගන්ධයයි ගාන විඥානයයි කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වුණොත් විතරයි ඒ ගඳ සුවඳ පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න නැත්නම් හදන්න හදන්න බෑ. ආහාර ටික පැත්තකින් තියෙන තාක්කල් රසය දැනගැනීමේ සිතක් හදන්න බෑ. ඒ ආහාර ටික දිවේ ස්පර්ශ වෙච්ච ගම රසයි. පැණි රසයි, තිත්ත රසයි, කහට රසයි, ලුණු රසයි, ඇඹුල් රසයි වෙන් කරන්න පුළුවන්. ඒ ස්පර්ශය වුණොත් විතරයි නේද? එහෙනම් ස්පර්ශය කියන ධර්මතාවයක් තියෙනවද? තියෙනවා. මේක තේරුම් ගන්න. මේක වෙනම ධර්මතාවයක්. මේ ඔක්කොම වෙනස් වෙනස් වෙනස් වෙනස් වූ ධර්මතාවයන්. මේ ධර්ම හරි සියුම්. අති ගැඹීරයි. අවබෝධ කරන්න පුළුවන් උත්සාහ කළොත් වෙන් කරන්න. වෙන් කරගත් තරමට අවබෝධයට පහසුයි. වෙන් නොකර වෙන් නොකරන තාක්කල් මම මගේ කියලා ගන්නවා. මමත්වය තුල හිර වෙනවා. මගේ කියලා හිර වෙනවා. ඒක වැරදි. නිවැරදිව දකින්න නම් වෙන් කරන්න ඕනේ. එතකොට මං කිව්වා ద్వාර හයක් වෙන් කළා. අරමුණු හයක් වෙන් කළා. විඥාන හයක් වෙන් කළා. ඔය හය ඔය ඔක්කොම වෙන් වෙන් වෙනස් වෙනස් දේවල්. දස්පර්ශ හයක් වෙන් කරනවා. එහෙනම් බාහිර රසය දිවට ස්පර්ශ වෙන්න ඕනේ. ඒතොර දිව බාහිර රසය හැදෙන සිත. කර්ණ තුන එකතු කළ ස්පර්ශය. ස්පර්ශ නොවුණා නම් කවදාවත් හදන්න බෑ. මේ ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ. තේරෙනවද? එතකොට ශරීරය බාහිර පහස ඒ දෙක නිසා හැදෙන සිත කරුණු තුන එකතු කළ ස්පර්ශයයි. ඒ සීතලත් දැනෙනවා. සීත ශරීරයට ස්පර්ශ වෙන්න ඕනේ සීතලයි කියලා දැනගන්න. පරලව ගිය මිනිස්සෙකුට දේහයකට අයිස් කැටයක් තිබ්බොත් ඒ මිනිස්සයා දඟලයිද සීතලයි කියලා. නෑ. ඇයි? ඒ ස්පර්ශයට දැනෙන්නේ. එහෙනම් ඒ ස්පර්ශය අපට දැනෙනවා. ඇයි? අපට විඥානය කියලා එකක් තියෙනවා. මේ කරුණු තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශයයි. කයයි පහසයි දෙක නිසා හැදෙන සිතයි කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි තින්නම් සංගති පස්සෝ තින්නම් තුනයි කරුණ තුන එකතු කරන්නේ ස්පර්ශය විසින් මේක හොඳට තේරුම් ගන්න මේ ස්පර්ශය තමයි අපට මේ ධර්මය අවබෝධ කරගන්න ඉතාමත්ම නිවැරදිව පෙන්වලා දෙන්නේ ස්පර්ශය මේ ස්පර්ශය හඳුනාගත්තේ නැත්නම් මේ ධර්මය තේරුම් ගන්න අමාරුයි ඒ කියන්නේ මේ ක්‍රියාව අපට මනසින් දැක ගන්න බෑ තේරෙන්නේ ඇයි? මම බලනවා, මට ඇහෙනවා, මට ගඳ සුවඳයි, මට රසයි, මට සීතලයි. මම හිතනවා, මම කල්පනා කරනවා කියලාමයි ගන්න. සම්පූර්ණ වැරදි. නාම ධර්මයන්, රූප ධර්මයන් එක්ක සම්බන්ධ වෙලා මේ ගමන යනවා. එහෙනම් ස්පර්ශ හයයි මනෝ සංපස්ස. මනසට අරමුණ ස්පර්ශ වුණොත් විතරයි හිතන්න පුළුවන්. මනසට අරමුණක් ස්පර්ශුනේ නැත්තම් හිතන්න බැහැ. එහෙනම් මනෝ සම්පස්ස. මේකෙන් අපි ගන්නවා දැන්. ద్వාර හයක් ගත්තා. හයෙන් පහක් රූප එකක් නාම. බාහිර ආරමුණු ගත්තා. හය හයක් ගන්න පුළුවන් රූප වලට එකක් නාම වලටත් තියෙනවා. විඥාන හයක් ගත්ත හයම නාම, ස්පර්ශ හයක් ගත්ත හයම නාම. දැන් අපිට හරි පහසුයි නාම රූප වෙන් කරගන්න මෙන්න මේ ධර්මතාවයන් තුළ. ස්පර්ශය නිසා අපි විඳිනවා. ස්පර්ශය නැතුව මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. දන්නවද? ඇහැට රූපයක් ස්පර්ශ වුණොත් එහෙන් විඳිනවා. ඇස් දෙක පියාගෙන ඉන්න තාක්කල් ඇහැට එක්ක රූප ඇතුල් වෙන්නේ නැහැ. චක්කු ద్వාරයෙන් රූප ඇතුල් වෙන්නේ කර්ණු. ඒතොර සිත හටගන්නෙත් නැහැ. කර්ණු තුන එකතු කරන ස්පර්ශයත් නැහැ. විඳින්නත් බෑ. පස්සපච්චා වේදනා කියලා අහලා තියෙනවා. පටිච්චසමුප්පාද ධර්මයේ ස්පර්ශය තමයි වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ විඳීමට ප්‍රත්‍ය වෙන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා තියෙනවා අපි ඇහෙන් විඳිනවා ඇහෙන් අපි විඳිනවද නැද්ද ඇහෙන් අපි විඳිනවා ලස්සන රූපයක් දැක්කම ආස්වාදයක් විඳිනවා ඒකනේ රූපాయని දිහා බලාගෙන ඇහෙන් රූපයක් දැක්කම ආස්වාදයක් විඳිනවා ඒකට මුල් වෙච්ච කරුණු ටික හොයන්න ඇස ඇස නැත්තම් ඒක විඳින්නම බෑනේ ඒක මුල් වෙච්ච කාරණේ. ගෝචරුණේ අර රූප දෙක නිසා හැදුණා සිතක්. දැන් මෙතන හොඳට වෙන් කරගන්න පුළුවන් මෙන්න නාම ධර්ම මෙන්න රූප ධර්ම කියලා. ඇසයි රූපයයි රූප ධර්ම. ඒ කිවි සතර මහා ධාතුන්. එතන ඉඳලා හටගන්නේ ඒ දෙකේම නැති දෙයක්. එතන ඉඳලා පටන් ගන්නෙ දෙකේම නැති දෙයක්. ඇහි සිත් නැහැ. ඇහි සිත් තියනවා කියලා හිතනවද? ඇහි සිත් නැහැ. බාහිර රූපවල සිත් තියනවද? ඒත් නැහැ. හැබැයි රූපයක් ඇහැට සම්බන්ධ වෙනකොටම සිතක් හැදෙනවා. ඒ හැදිච්ච සිත ඇහෙත් නැහැ, බාහිර රූපෙත් නැහැ. හැබැයි ඒ දෙක නිසා හැදුනා. අන්න ඔතන තියෙන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. මොකද්ද? හේතුඵල. හේතුඵල දෙවියන් විසින් නිර්මාණය කළේ නෑ. දේවවාදය ප්‍රතික්ෂේප කළා. දෙවියන් විසින් හදපු එකක් නෙමෙයි, මවපු එකක් නෙමෙයි. මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි, හේතුඵල. මේක දැකලා දැනගෙන නෙමෙයි දැකගෙන අවබෝධ කරගන්න එකක්. දැන් දකින්න බැයිද වර්තමානයේ? මේ මොහොතේ සිද්ධ වෙන්නේ නැද්ද මේ ස්වභාවය? ඇහැයි රූපයයි නිසා හැදෙන සිත. සිත නාම ඇහැයි රූපයයි රූප. කරුණ තුනෙන් ගන්න නාම රූප හැර වෙන බෙදන්න එකක් නැහැ. එහෙනම් ස්පර්ශය නිසා විඳිනවා. එතකොට චක්කු සම්පස්සජා වේදනා. චක්කු කිව්වේ ඇහැට බාහිර රූප දෙක එකට ගැටෙනකොටම සිතක් හැදෙනවා. එතන ඉඳලා හැදෙන්නේ නාම ධර්ම තුනක්. ඒ දැනගත්ත සිත නාම ධර්මයක්. ඒක අතින් අල්ලන්න බෑ. දැනෙන්නේ අතින් අල්ලන්න බෑ සිත. කරුණු තුන එකතු කළ ස්පර්ශයයි. ස්පර්ශය නිසා එහෙන් විඳිනවා. විඳින කියන එක නාම ධර්මයක්. විඳින්නේ මනසින්. විඳිනවා කියන එක නාම ධර්මයක් වේදනා. එතකොට මේ ඇහෙන් දැකපු රූපය ලස්සනයි නම් සොම්නස්. සතුටුයිනේ. ඒ ඇහෙන් දැකපු රූපය අමනාපන අකමැතින අප්‍රියන දොම්නස්. ඒ ඇහෙන් දැකපු රූපය ප්‍රියත් නැ අප්‍රියත් නැ. එතකොට මොකක්ද? මදහත්. සිත හැසුරනාද තුන් ආකාරයකට. තුන් ආකාරයේ විඳීමක් තියනවාද? ඒ තුන් ආකාරයේ විඳීමම නාම ධර්ම. තේරෙනවද කියන එක. ඒතොර ඇසයි රූපයයි නිසා චක්කු විඥානය කරුණු තුන එකතු කළ ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා විඳීම කියන තැනට එනකොට නාම ධර්ම කීයක් හටගෙන ඉවරද රූප ධර්ම කීයක් ඒ සඳහා ප්‍රත්‍ය වුණාද ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා උදව් වෙනවා පිහිට වෙනවා එහෙනම් ඇහැයි රූපයයි කියන රූප ධර්ම දෙකක් මුලින්ම ඉදිරිපත් වුණා. එතන ඉඳලා හටගත්තේ ඒ රූප ධර්ම දෙකක් උපයෝගී කරගෙන හටගත්ත දෙයක් මිසක් ඇහෙත් නැහැ, බාහිර රූපෙත් නැති දෙයක්. ඇහෙසිට නැහැ, බාහිර රූපෙත් නැහැ. හැබැයි මේ දෙක සම්බන්ධ වෙච්ච තැන ඉඳලා සිතක් හැදුනා, කර්ණ තුන එකතු කළා ස්පර්ශය විසින් ස්පර්ශය නිසා වින්දා මනසින්. එතකොට විඥාණය ස්පර්ශය හා වේදනා කියන ධර්මතා තුන නාම ධර්මයන් ඇසයි රූපයයි රූප ධර්මයන් මීට එළිය මොකක්ද ඇහෙන් හම්බෙන්නේ මීට එළිය දෙයක් ඇහෙන් හම්බෙන්නේ නැහැ නේද එහෙනම් නාම රූප දෙකක් නේද තියෙන්නේ ඒතරේ නාම රූප දෙකත් හේතුන්ගෙන් නෙමෙයි හටගත්තේ හේතුන්ගෙන් හටගත්තේ ඇයි හේතුන්ගෙන් කියන්නේ ඇස කියන එක සතර මහා ධාතු නැමැති හේතුන්ගෙන් හටගත්තා. බාහිර රූප කියන එක සතර මහා ධාතු කියන හේතුන්ගෙන් හටගත්තා. ඒ සතර මහා ධාතු දෙකක් නිසා නාම ධර්ම තුනක් පටන් ගත්තා. දැන් ප්‍රවෘත්තියක් තියෙනවා. පැවැත්මක් තියෙනවා. එතකොට සත්‍යයේගේ පුජ්‍යලයේගේ පැවැත්මක්ද තියෙන්නේ? නාම රූප දෙකේ පැවැත්මක්ද තියෙන්නේ? නාම රූප දෙකේ පැවැත්මක්ද තියෙන්නේ? නාම රූප දෙකේ පැවැත්මක් තියෙන. අන්න ඒ පිරිසිදුව දකිනවද? නාම රූප පරිච්ඡේද ඥානයයි. මේක උපදවා ගන්න මේක නියත වශයෙන්ම ඕනේ මේ ධහම අවබෝධ කරන්න. තේරුම් ගන්න. වටහා ගන්න. මොකද අපි යන්නේ චතුරාර්ය සත්‍ය කරා. චතුරාර්ය සත්‍ය කරා යන ගමනේ මේක වෙන් කරන්නම ඕනේ. එහෙම නැත්තම් මම කියලා ගත්ත තැනම අවිද්‍යාව. මම කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. මම නෙමෙයි කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දිට්ඨි දෙකම ප්‍රතික්ෂේප කරනවා. සාස්වත උච්ඡේද දිට්ඨි. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන හේතුන්ගෙන් හටගන්නේ. ඒක අපි දැනගෙන විතරක් නෙමෙයි දැකලා අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. දැන් මම ওই කියපු කරුණු පහරම් බලන්න. නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක් නෙමෙයිද තියෙන්නේ. එතකොට ඇහැ කියන්නේ සත්‍යයක් නෙමෙයි. බාහිර රූප කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඒ දෙක නිසා හටගත් චක්කු විඥානය කියන්නේ සත්‍යයක් නෙමෙයි. ඇයි? අර කරුණු දෙකින් දනේ සිත හටගත්තේ. එතකොට එතන ඉඳලා හටගන්නේ අර කරුණු දෙක නිසා. නැත්තම් ඒ කරුණු තුනම හටගන්නේ. විඥානය හටගන්නෙත් නෑ. ස්පර්ශය හටගන්නෙත් නෑ. විඳීම හටගන්නෙත් නෑ. එහෙනම් ඒ නාම ධර්ම තුනම හටගත්තේ අර රූප ධර්ම දෙකක් නිසා. හැබැයි ඕකට අපි වැරදි වචනයක් පාවිච්චි කරනවා. ඒ තමයි අනවබෝධය. මොකද්ද? මම දැක්කා. මම දැක්කා කියලානේ කියන්නේ. මට පේනවා. මම දැක්කා. මට පෙනුණා. හරිද එහෙම කිව්වා? නෑ. වැරදි. ඇයි? සතර මහා ධාතු කොටස් දෙකක් එකට සම්බන්ධ කළා. එතන ඉඳලා ඒ කොටස් දෙකේම නැති දෙයක් ආව කොටස් තුනක්. චක්කු විඥාන දැනගත්තා. කර්ණ තුන එකතු කළා ස්පර්ශය. ස්පර්ශය නිසා විඳා. විඳීම කියන්නේ සිතක්. ස්පර්ශය කියන්නේත් නාම ධර්මයක්. විඥානය කියන්නේත් නාම ධර්මයක්. මේ රූප ධර්ම දෙකක් නිසා. කවුද දැක්කේ? කාටද පෙනුනේ? කවුද බැලුවේ? බලන කෙනෙකුත් නැහැ, දැකපු කෙනෙකුත් නැහැ, පෙනෙනු කෙනෙකුත් නැහැ. හැබැයි ක්‍රියාවක් සිද්ධ වුණා. අන්න පුදුරජානන ඉදිරිපත් කරනවා. මේ තමයි යථාර්ථය. මේ තමයි සත්‍ය. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. පුච්චලයක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි, ජීවයක් නෙමෙයි, නිස්සත්ත්ව, නිචීව. ඇහ සත්‍යයක් නෙමෙයි. ඇහැ සත්‍යයක්ද? සතර මහා ධාතු. බාහිර රූප සත්‍යයක්ද? නෑ. සතර මහා ධාතු. ඒ දෙක නිසා හටගත්ත විඥානය සත්‍යයක්ද? ඒත් නෑ. ඒ දෙක නිසා හටගත්තේ. ඒ සත්‍යයක් නෙමෙයි. කර්ණ තුන එකතු කර විස්පර්ශය සත්‍යයක්ද? ඒත් නෑ. ස්පර්ශය නිසා විඳීමේ විඳීම නැමැති සිත ඒක සත්‍යයක්ද? ඒත් නෑ. දැන් එතකොට ඇහෙන් සත්‍යයක් හම්බෙන්නේ නෑනේ. හයම බෙදලා බලන්න සත්‍යයක් හම්බෙන්නේ නෑ. පුජ්‍යලයක් නැහැ, සත්‍යයක් නැහැ, නිස්සත්ව නිචීව. හැබැයි ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ එතකොට. ඇහැ තුල තියෙනෙත් ක්‍රියාවක්. ඇයි? ශණයක් ශණයක් ශණයක් පාසා ඉපද බිඳිනවා. එහෙනම් වෙන් කරන්න නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක් තියෙනවා. රූප ධර්ම දෙක තමයි ඇසහ බාහිර රූප. එතන ඉඳලා හැදිච්ච ඉදිරි තුනම නාම ධර්ම. කන කියන්නේ මගේ කන කියලා. වැරදි. මම කියලා කෙනෙකුත් නැත්තම් මගේ කියලා දෙයක් ඔය තියෙන. කන කිව්වේ සතර මහා ධාතුන්ට. බාහිර ශබ්දය ඒ සතර මහා ධාතුන්. ඒ දෙක සම්බන්ධ වීම නිසා හැදෙනවා සිතක්. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් හැදුනා. ඒ සෝත විඥානයයි. විඥාණයෙන් දැනගන්න මම ඉස්සෙල්ලා කිව්වනේ විඥාණයෙන් මොකද කරන්නේ කියලා. විඥාණයෙන් දැනගන්න. ශබ්දය පිළිබඳව දැනගත්තා. ඒ දැනගැනීමේ සිත සෝත විඥානයයි. එතකොට ඒ විඥානය හැදුනේ අර ශබ්දයයි කණයි හින්දා නේද? ඒ දෙක නැත්තම් හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් බාහිර ශබ්දයයි අභ්‍යන්තර කණයි දෙක එකට සම්බන්ධ වුණාම ඒ දෙකේම නැති දෙයක් එතන ඉඳලා එනවා කරුණු තුනක්. සෝත විඥාණය ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒතර කරුණු තුනක් තියෙනවා. කරුණු තුන එකට එකතු කළේ කවුද? අර ද්‍රව්‍යයන් තුන එකතු කළොත් තේ එකක්. එහෙනම් කණයි ශබ්දයයි විඥානයයි එකතු කළ තැන ස්පර්ශයයි. අර ද්‍රව්‍යයන් තුල එකතු කළා ස්පර්ශයයි. පැහැදිලිද කියන එක? ස්පර්ශය නිසා විඳිනවා. එතකොට සෝත සම්බුද්ධජන් වහන්සේ දේශනා කරන සෝත සම්පස්සජා වේදනා. සෝත කිව්වේ කනට බාහිර ශබ්දය. එතන ඉඳලා හැදෙනවා සෝත විඥාන සෝත සම්පස්ස සෝත සම්පස්සජා වේදනා. එහෙනම් නාම ධර්ම තුනක් තියෙනවා. කණෙන් ගත්තත් තියෙන නාම ධර්ම තුනක්. හැබැයි මේ නාම ධර්ම තුනම උපදින්න ප්‍රත්‍ය උනේ, උපකාර උනේ රූප ධර්ම දෙකක්. කන නැමැති රූප ධර්මය හා බාහිර ශබ්දය නැමැති රූප ධර්මය. දැන් කණෙන් එතකොට කවුද වින්දි? කවුද ඇහුවේ? කවුද අහගත්තේ? කාටද ඇහුනේ? ද හේතුඵල ධමන්තේ. හරියට අවබෝධ වුණොත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මනසට මනාව දැర్శණය වෙනවා. මට අහන්න බෑ. මට ඇහුනෙත් නෑ. මට අහගන්නත් බෑ. හැබැයි මේ ධර්මතා පහ ක්‍රියාත්මක වුණා. රූප ධර්ම දෙකක් හා නාම ධර්ම තුනක්. හැබැයි ඔක අනවබෝධයෙන් ගන්නත් පුළුවන් අවබෝධයෙන් ගන්නත් පුළුවන්. අනවබෝධයෙන් ගත්තොත් කියනවා මට ඇහුණා. මං අහගත්තා. අවබෝධයෙන් ගත්තොත් කියනවා නෑ හේතුඵල ධමයක්. පැහැදිලිද මං කියන එක? දැන් අනවබෝධයෙන් ගන්නවද අවබෝධයෙන් ගන්නවද? හැබැයි මේකට එක ධර්මතාවයක් ඕනේ. ඒකට කියව සති කියලා. සති කිව්වේ සිහිය. යෝනිසෝ මානසිකාරය. මනානුවන. මේ දෙක නැතුව මේක බලන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සතිය හා යෝනිසෝ මනසිකාරය ළඟ තියාගන්න. මේක නැතුව මේ ධර්මතා දෙක නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මේ ධර්මය අවබෝධ කරනවා නම් නියත වශයෙන්ම ওই ධර්මතා දෙක ළඟ තියෙන්න ඕනේ. සතිය හා යෝනිසෝ මනසිකාරය. මේක තමයි ලෝකේ සෑම කෙනෙකුටම උපකාර පිණිස පවතින්නේ. මේ දෙක නැත්තම් මේ ධර්මයේ අපිට මෙච්චර කාලයක් ওই ධර්මතා දෙක අපි ළඟ තිබ්බේ නැහැ. තිබ්බනම් අපි වෙලහට අවබෝධ කරගෙන ඉවරයි. එහෙනම් අපි අද ඉඳලවත් ඔය සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ওই ධර්මතා දෙක අපි ළඟ තියාගෙන මේ ධර්ම විභාග කරොත් වැඩි කාලයක් යන්නෙත් නැහැ. තේරෙනවද? එතකොට සංඥාවෙන් ගන්නවද විඥාණයෙන් ගන්නවද ප්‍රඥාවෙන් ගන්නවද? මෙච්චර කල් ගත්තේ සංඥාවෙන් ගත්තා විඥාණයෙන් ගත්තා. අද ඉඳලා මොකෙන්ද ගන්න ඕනේ? මං කියවා මල්ලාස් එකක් මෙතන නැහැ. හැබැයි සම්මුතියෙන් පෙන්නනවා. සංඥාවෙන් හඳුන්වලා දෙනවා විඥාණයෙන් දැනගන්නවා දෙකම වැරදි ප්‍රඥාවෙන් ගන්න. එතකොට වෙන්නේ මේකට ඇලෙන්නේ නැහැ. තෘෂ්ණාව අපි දුර්වල කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න ඕනේ. සහමුලින් තණ්හාව නැති වෙච්ච දාට තමයි මේ සංසාරයෙන් මිදෙන්නේ. මේක දැකපු ගමන් මේකට ඇති වෙන්නේ තෘෂ්ණාව. ඒක ලස්සනයි. වර්ණය ලස්සනයි. තියලා තියෙන ස්වභාවය ලස්සනයි. සංඥාවෙන් ගත්ත විඥාණයෙන් ගත්ත. ඒ ප්‍රඥාවෙන් ගන්නෙත්තේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවෙන් ගන්න. එහෙනම් මේක දකින්න සතර මහා ධාතු හැටියට මේකට ඇලෙන්නේ නැහැ සිත. ඇලෙයිද? සතර මහා ධාතු හැටියට ගත්තොත් සිත මෙතන ඇලෙයිද? ඇලෙන්නේ නැහැ. විඥාණයෙන් ගත්තොත් ඇලෙනවා. සංඥාවෙන් ගත්තොත් ඇලෙනවා. එහෙනම් මොකෙන්ද ගන්න ඕනේ? ප්‍රඥාවෙන්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මගේ දාම ප්‍රඥාවන්තයන්ටයි. අඥාණයන්ට නෙමෙයි. ප්‍රඥාවන්තයන්ටයි. එහෙනම් ප්‍රඥාවන්තයෝ කිව්වේ දිව්‍ය ලෝකෙන් ආපු අය නෙමෙයි. අපිම තමයි. ඒ ප්‍රඥාව උපදවාගන්නේ අපිමයි. ඒ සඳහා මහන්සි ගන්න. කාලය අවසන් වෙලා තියෙනවා. දේශනා මාලාවක් මේ අවුරුද්ද පුරාට මෙයයි. මොකද මේක සියුම්ම කඩලා බෙදලා වෙන් කරලා පෙන්වන්න ඕන ධර්මතාවයක් නැතුව මේක අවබෝධ වෙන්නේ තේරුම් ගන්න බෑ. කියාගෙන කියාගෙන යන්න පුළුවන් තේරෙන්නේ. දැන් මෙච්චර කඩලා වෙන් කරලා බෙදලා පෙන්නුවත් ඔයාලා මේක කියනකොට හොඳට තේරෙනවා මම දන්නවා. හැබැයි ආයි සම්මුතියට හේවත් ප්‍රඥප්තියට වැටෙනවා. ආයි කොයි වෙලේ හරි මේ වගේ මල්වස් එකක් දැක්කොත් ලස්සනයි කියන එකපාරට. හැබැයි එතකොටම එතනදී ආවොත් ප්‍රඥාව නෑ මේ සතර මහා භූතය. අන්න ප්‍රඥාව. තේරෙනවද? එතකොට හරවන්න ඒ ආතට ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයයි. තේරුණාද? එහෙනම් පැහැදිලි. ඉතින් කාලය අවසන් වෙලා තියෙනවා. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වර්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු